අන්නේ වීර්යයේ ලක්ෂණ තුනේ මුල් එක බොහෝම ශක්ති ඉල්ලන ශක්ති මේ අවශ්‍ය කරන දෙයක්. ලොකු හැප්පිල්ලක් ලොකු වෙනසක් සිදු වෙනවා. දෙවෙනි මට්ටමේදී ඒ පටන් ගන්නෙදී සෑහෙන වීර්යයක් ඕන. මොකද හේතුව බාධක ධර්ම වැඩි නිසා ඒ නීවරණ ධර්ම දුරු කරගන්නත් බොජ්ජංග කියන්නේ මොනවද කොහොමද ඒක දියුණු කරගන්නේ කවුරු ළඟ හිටියොත් හරියන්නේ මොන ආහාරද ගැලපෙන්නේ කොයි ඍතුවද හොඳ මොන පරියන්කේද හොඳ කියලා මේ සේරම දැන ගැනීමට සෑහෙන වීර්යයක් ඕන නමුත් ඒක අවසාන වේගණ යනකොට ඔක්කොම ඉබේම කෙරෙන පුරුද්දට ගැම්මට ජවයට කරන මට්ටමට ඇවිල්ලා යම් වෙලාවක මාර්ගඵල ඥානවලට කිට්ටු කරනකොට ඒක අනායාසයෙන් සිදුවෙන තැනටයි යන්නේ. ඒ නිසා මේ වීරිය අපි බලන්නේ කොතනද කියනක මත ඉඳගෙන අපි වීරියට දෙන අර්ථකතන වෙනස්. ඉතින් මේක පිළිබඳව මට අපිට බණ උගන්වපු ඒ ස්වාමීන් වහන්සේගේ නිදර්ශන කාරණාවක් නිදර්ශනයක් ගෙනහැර පානවා ඒ ස්වාමීන් වහන්සේ බුරුමේ වුණාට ඒ නිදර්ශනේ බොහොම මේ නව කාලයට ගැලපෙන තාක්ෂණික නිදර්ශනයක් ගෙන හරපාන. ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකයේ තියෙන සෑම වස්තුවක්ම මේ ගුරුත්වාකර්ෂණයට බැඳිලා තියෙනවා. වස්තුව ලොකුණා වැඩියෙන් බැඳෙනවා. ලාවට තියෙන සෑලු දේවල් අඩුවෙන් බැඳිලා තියෙනවා. ඉතින් ඒක නිසා ප්‍රවාහණය සඳහා ගමන් බිම යාම සඳහා මේ ගුරුත්වාකර්ෂණයේ පවතින ඝර්ෂණය ආකර්ෂණය දෙක කඩාගෙන වස්තුවක් එහෙම වෙන්න නම් නිකං කෙරෙන්නේ නැහැ ඒක. උඩ තියෙන එකක් පල්ලෙහාට පෙරෙන්නකම් කේරෙනවා. නමුත් ඒක සමතල ආනත තලයක මේක දිගට තල්ලු කරගෙන යන්න යන්ත්‍ර සූත්‍ර අවශ්‍යයි. එහෙම නැත්නම් මිනිසෙක් වීර්යයෙන් ව්‍යායාමයෙන් ව්‍යායාම කරන්න ඕන, සක්මන් කරන්න ඕන, යන්න එන්න ඕන. ඉතින් මේකේ දියුණුව තමයි අද මේ මිනිස්සයා ඇති කරගත්ත දේ. මිනිසා ජලයෙන් මේ වතුර මේ ගොඩ බිමි අහසෙන් ගමන් කරන්න පටන් ගත්තා. ඉතින් මේ අහස් ගමනේ අහස් යානාවල මේ ගුරුත්වාකර්ෂණයට විරුද්ධව වැඩපිළිවෙල මේ ගොඩ බිම ගමනට වැඩිය බොහොම සූක්ෂමව කෙරෙන්න ඕන. ජලයේ ගමනටත් වඩා සූක්ෂමව කෙරෙන්න ඕන. ඉතින් මේ සූක්ෂම කරලා කරලා දැන් අපේ යුගයේ එනකොට අහස් ගමන් ඉතින් ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි ඉස්සර මට මතකයි ආශාන්තරාවක් යනකොට ඒක පුදුමාකාර විදිහට හැම කෙනාම උඩ බලන ගතියක් තිබුණා. දැන් නායක මහා ඉෂේකක් වුණා. බිම් බලන්නත් එපා වෙනවා. ආශාන්තරාමයි තියෙන්නේ. නමුත් ඊට පස්සේ මිනිස්සු මේ ආශාන්තරාවෙන් දැන් අජට ආකාශ යානා පුරුදු කරාට පස්සේ ඒකේ දැන් මේ වෙනකොට පැහැදිලිවම අපි හඳ තරණය කළා අනිකුත් ග්‍රහ ලෝක සඳහා තරණය කරන යෝගයක් තියෙන ඉතින් යම් යම් පසුබෑම් වගේකුත් තියෙනවා නමුත් කටයුත්ත දැන් අනිවාර්යයෙන්ම මිනිස්යාගේ ප්‍රබරම යුතුයකමක් වඩටපත් වෙලා තියෙනවා මේ අජතාකාශ තරණය. අන්න ඒකදී මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඒක මම හිතන්නේ හොයලා බැලුවට ඒක නිදර්ශනයට ඇත්තටම හොඳට මේ සාක්ෂි තියෙනවා. එවැනි ගමනක් හඳට ගිහිලා යන ගමනක් අපි සැලසුම් කරලා ගත්තොත් ඒ පළවෙනියෙන්ම ඒ මේ ෂටල් එක එහෙම නැත්නම් හඳට යන කෑල්ල සහිත රොකට්ටුව කැනවරල් තුඩුවේ අටල්ලේ කෙලින් කරලා ගන්නකොට ඒක අඩි 300 ගාණක් විතර උසයි කියන සම්පූර්ණ මේ පිටත් වෙන්න ඕන්න මෙන්න කියලා සකස් කරන ඒ රොකට් යන්ත්‍රය. ඊට පස්සේ ඉතින් ඔක්කොම එකේ සුසර කිරීම සියල්ල කරලා ගංගන ගාමින් ඔක්කොම පුහුණු කරලා ඒගොල්ලෝ ඇතුළට කිට්ටු කරලා එයින් කැමරාකාරින්ද දැනුම් දීලා ඉතින් විශාල මේ නැකතකට වේලාවකට කලාවකට තමයි යුවා එක ඒ ගුවන් ගමන දියත් කරා. ඒ දියත් කරනකොට ඉස්සල්ලාම අධියරෙන් කෙරෙන්නේ මේ බරපතලෙන් ටොංගානක් බර යන්ත්‍රයක් මේක. ගුරුත්වාකර්ෂණයට කෙලින්ම විරුද්ධව අඩි මේ හැතැම්ම 6ක් උස්සන එකයි කරන්නේ. පළවෙනි රොකට් එකෙන් කරන්නේ ඒකට කියන්නේ ලොන්චින් රොකට් කියලා. හැතැම්ම 6ක් උස්සන එකයි කරන්නේ. මෙන්න මේ හැතැම්ම 6 උස්සන්න මුළු ගමනේ යන තෙල් වලින් 185ක් පුච්චනවා කියන. ඒ වෙලාවේදී පුපුරන වෙලාව එනකොට රොකට් එක පත්තු කරන අවරෝහණ ගණන් කරලා පුපුරන වෙලාව එනකොට සාමාන්‍ය ගිනි දැල්ලක් පුපුරන දැල්ලේ ගිනි දැල්ල කිලෝමීටර් භාගයක් විතර ඈතට විශ් වෙනවා කියන. නිසා කිසිම කැමරා කාර්යකට ආසන්නයට යන්න දෙන්නේ නැහැ. මහ පොළොව දෙදරුම් කරනවා. ඇතුළේ ඉන්න කයට පුරුදු කරලා තියෙනවා. මෙන්න මෙහෙම පිපිරිල්ලකින් තමයි ඉස්සල්ලාමේ වාතලයේ අඩියම පතුලෙම තියෙන මේ ගුරුත්වාකර්ෂණයේ අන්තිමට තියෙන දේ ගුරුත්වාකර්ෂණය කඩලා ගුරුත්වාකර්ෂණය විරුද්ධව හෙල්ලීමක් ගන්න. විශාල පිපිරිල්ලක් පුපුරනවා. ඒ පුපුරලා පිපිරිල්ල අත නැහැර දිග්ගටෝම ඉන්ධන දහනය කරනකොට විතරක් ඒක ඉතාමත් මෙහෙමීට අකමැත්තෙන් වගේ අර අටලේ නැගිටලා හිටවල තිබුණ කරු ඈත් කරගෙන ඈත් කරලා හිමීට නැගිටිනවා. ඉතින් මේක මේ මිනිස්යාගේ මේ මොලේ රාක්ෂණයේ තියෙන විශාල ශක්තිය. ඉතින් ඒව බොහොම ලස්සනට වීඩියෝ කර කර පෙන්නනවා. මේ නමුත් මෙච්චර ශක්තියක් වේදම් කරලා මේ ගුරුත්වාකර්ෂණය කැඩුවට පළවෙනිම පියවරේ සාමාන්‍ය හැතැම්ම 6ක් විතර උඩට තමයි ගෙනියන්නේ. එතකොට ඒකත් ඒකට යනවා සාමාන්‍ය කියන එක ඒ තෙල් ටික ගත්තොත් එහෙම කාර් එකක් අවුරුදු කොච්චර දෝ ගානක් දුවන්න පුළුවන්. ආන්නේම කළා අඩි 6ක් 76ක් උස්සුවාට පස්සේ එයා ගමන් වේගයේ පොළොවට සමාන්තර කරගන්න. එතකන් යන්නේ 90කට කෝණකින් සම්පූර්ණ ගුරුත්වයට විරුද්ධව. ගිහිල්ලා උඩට ගියාට පස්සේ ඒ රොකට් එක කක්ෂගත වීමක් වෙනවා. ඒ කක්ෂගත වීමේදී එක පැයකට හැතැම්ම 25000ක විතර වේගයක් ගත්තට පස්සේ අර ගැම්මෙන් පළවෙනි රොකට් එකෙන්ම ඒකත් අරගන්න ඊට පස්සේ ඒ වේගේ නඩත්තු කරන්න එච්චර තෙල්ලන්නේ නැහැ කිය. පෙරසත්තු 25000ක වේගය අරගෙන ඉවරලා හැතැම් 6කට උඩින් ගලක් විසිකරුවොත් ඒ ගල ලෝකේ වටේ හැමදාම කරක් කර කැවිතියි කියලා කියනවා. ඊට පස්සේ එච්චර ශක්තියක් වුණා. ඊට පස්සේ කරන්නේ කක්ෂයේ පොළවත් එක යම් ප්‍රමාණයක නෑදෑකම් පවත්වමින් ගුරුත්වයෙන් ගුරුත්වාකර්ෂණ සීලසියක් මිදිලා නැහැ. නමුත් හුඟක් අඩු තුනී වාත ධාරාවක ගුරුත්වාකර්ෂණ හුඟක් අඩුවේ තේදී නමුත් පොළොව වටේ කරකැවි කරකැවි ගත කරනවා. මෙන්න මෙතෙන්දි තමයි තීන්දුව කරන්නේ මේක හන්දටද යන්නේ මේ නැත්නම් අඟහරු ලෝකටද යන්නේ කියලා. එතන ඉඳගෙන තමයි තීන්දුව කරන්නේ හඳ ඉදිරිපත් වෙච්ච දාවක මෙතන ඉඳලා තමයි හඳට යෑම සඳහා රොකට් එකක් පත්තු කරන්නේ. ඒකෙදි ඒ රොකට් එක දැන් තියෙන අඩු ආකර්ෂණ ශක්තියක හරහා යන්න තියෙන තාම තුනී වාතු ධාරාවක නිසා ඒකට හුඟක් අඩු ඝර්ෂණයක් තියෙන්නේ. සා පුංචි රොකට් එකකින් තුන්වෙනි රොකට් එකකින් හඳ දිහාට හරව ගත්තට පස්සේ ඒ රොකට් එක මොකක්වත් වෙන්නේ නැති හඳ දිහාට යන එක තමයි තියෙන්නේ. විශාල දුර ගමනක් යනවා. බොහෝම සුළු ඉන්ධන ප්‍රදේශයකින් ගිහිල්ලා අර ඊගාට අවශ්‍ය වෙලා තියෙන කරදරයකින් තොරව හඳේ මේක බස ගන්න. මේ ගමන තමයි අපි මේ යෝග ජීවිතයට සම්බන්ධ කරන්නේ. ඒ ආරම්භ ධාතු නම් හෝ මේ මිත්‍යා දෘෂ්ටියේ ඉඳලා සම්මිය දෘෂ්ටියට හැරීමේදී පුපුරන පිපිරිල්ල පුදුමාකාර වීරියක් අවශ්‍ය කරනවා. ඊට පස්සේ එකෙන් කරන්නේ මොකද්ද? යාන්තමට අපේ වටිනා වස්තු සහ නෑදෑයින්ගෙන් පොඩ්ඩක් ඈත් කරනවා. කරුවචන සඳහන් කරන්නේ අප්පංවා භෝගක්කන්දං අප්පංවා මහන්තංවා භෝගක්කන්දං පහය අප්පංවා මහන්තංවා ඥාති පරිවට්ටම් පහය. අපි ළඟ තියෙන ආකර්ෂණයක් මේ වස්තුවටයි නෑදෑයින්ටයි ඔය අර අටලේ තියෙන රොකට් එක පොළොවට බැඳිලා තියෙනට වැඩිය හමාරයි. ඕක කඩන්ඩ මේ අතේ ඇටයක් ගල්ලා ගන්නවා වගේ ඇහක් කුගුල්ලවල ගන්නවා වගේ මේ භෝගක්ඛන්දයයි ඥාතික්ඛන්දයයි අයින් කළම පුපුරෝලා හැතැම්ම 6ක වේගයක් පොළොවට හැතැම්ම 6ක් ඈතින් කක්ෂගත වෙන්න එනතන් අපි මේ තියෙන මේ කෑදරකම් වලින් පොඩ්ඩක් ඈත් වෙන්න පුදුමාකාර ශක්තියක් අවශ්‍ය වෙනවා. නමුත් ඒක මම මේ කවුරක්වත් බය කරන්නවක්වත් කියන දේ නෙවෙයි මෙතන ඉන්නේ ඇත්තෝ දැන් ඒක ගත්ත පිටසක් වියටයි මම මේ කතා කරන්නේ. එහෙම නැත්නම් මෙතන පය දෙක තුනක් මෙහෙම ඉඳගෙන ඉන්න බෑ. නමුත් කක්ෂේ දැන් කරකැවි කරකැවි ඉන්නවා පොළොට යම් කිසි දුර ප්‍රමාණයක ඒ නෑදෑයත් වටින් වට ආශ්‍රය කරනවා වස්තුවත් වරින් වර ආශ්‍රය කරනවා. නමුත් දන්නවා මේ වස්තුව නෑදෑය කියන දෙක එක්ක රැල්ලට වැටිලා බොහොම අමාරු කරා. නැතුවත් බෑ. ඇතුවත් බැති නැතුවත් ඇති කවුද දන්නේ මේ ඇයෝ නෑද ඇයෝ. ඕකත් එක තමයි ඊගාවට තියෙන රණ්ඩුව අරක මිදුනට පස්සේ කක්ෂයෙන් මිදුනට පස්සේ දැන් ඉතින් නෑදෑයොත් එක්ක සමාන දුරකින් ආශ්‍රය කරන්න ගියාම ඔන්න තේරෙනවා කවුද නෑ බෑ කියන කට්ටිය කියලා. පුදුමාකාර අමාරු කරන පැත්තෙන් තව ගිහිල්ලත් නෑ. මේ යන්න පොඩ්ඩක් මේ උඩට ගත්තා විතරයි ඊට පස්සේ මේ වස්තුව සහ නෑදෑයෝ කියන එකට අපි ඇත්තටම මේක අපේ ආධ්‍යාත්මයට පෝෂණයක් ලැබෙන දෙයක්ද නැත්නම් මේ කකුල ගැට ගහගත්ත විලංගුවක් වගේ බරුවක්ද කියන එක තේරෙන්න ගියාට පස්සේ ගිහිලිවලා ඒ කියන මේ ඥාති පරිවර්තය සහ භෝග පරිවර්තයත් එක්ක අතේ දුරින් ආශ්‍රය කරනකොට කොච්චර මේකෙන් වෙහෙස වෙනවද කොච්චර මේකෙන් මන්දෝත්සාහය වෙනවද කියනවනම් මම මේ රොකට් එකක් පත්තු කරලා විශාල වියදමක් කරලා නැත්නම් විශාල තෙල් ප්‍රමාණයක් පුච්චලා මම මේ අනෙක් බොහෝ මිත්‍යා දෘෂ්ටිකයන් අතර වෙනස් තත්වයක ඉන්නේ බොහෝ කුසීත පිටිසන් අතර මම යම් ප්‍රමාණයක වීරිය දල්වා ගත්ත පිළිසෙක් කියන එකවත් මතක නැති වෙන තරමට බාධා ඉන්න පටන් ගන්නවා. ඉතින් මෙතෙන්දි මේ අමතර කතාවක් වශයෙන් මම කියන්න මතක් වෙනවා. ඕනෙම කෙනෙක් නොරකපු සීලයක් රකින්න ගියාට පස්සේ එයත් කියනවා වෙනදටත් වැඩිය මාර් බලවේග වැඩි වෙනවා කියලා. හැබැයි මට නම් උනේ නැහැ. ඒක මොකද මම සිල්ලා කෙනෙකුට කිසිම කෙනෙකුට කිව්වේ නැහැ. ඒක කවුරක්වත් දන්නේ නැහැ සිල්ලා කෙන බාක්. ඒ නිසා මාර බලවේගය පිළිබඳ ප්‍රශ්නයක් එන්නත් ඇති මට ඒකවත් දන්නේ දෙක තමයි ඊගාට සමාධි වැඩවලට යන්න ගියාම කොහෙද අපිට පැය 24 ඇතුළත ඔය කියන විදිහට ධක්මනක් පැයක් පරියන්ක පැයක් කරන්නේ මෙහෙමයි. ඉතින් දරුවෝ රට යවන්න තියෙනවා, මහත්යට ලෙඩ වෙනවා, ඕ ටයිම් ගන්න අමාරු, නිවාඩු ගන්න අමාරු. නානා ප්‍රදේවල් කියා බලනකොටත් යම්ම කිසි කෙනෙක් මේ සේරම කඩාගෙන තමන්ගේ ජීවිතේ පැයක් වෙන් කරනවා දෙකක් වෙන් කරනවා නැත්නම් මම පොයේ දවස් වෙන් කරනවා කියලා ගත්තට පස්සේ ගෙවල් වල ඇති වෙන ප්‍රශ්න සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්න දිහා බලනකොට පුදුමාකාරයි ඉතින් ඒ යෙදෙන ඇත්තෝ මේකට දෙන්නේ මාර බලවේග කියලා මේක මේ පසුගිය දවසක මේ බලංගොඩ ආනන්දමයිති මහ ස්වාමීන් වහන්සේගෙන් ඇහුවට පස්සේ කියලා තිනවා ඒ යෝගාව ඒ ප්‍රශ්න කරන එක නම් ස්වාමීන් වහන්සේ මේ ආධ්‍යාත්මික ගමනේ යන්න ගියාම බුදුම විජියට මේ නැති ප්‍රශ්නනේ මතුවෙන්නේ. මෙතෙක් කල මොනවාක්වත් තිබුණේ මේ ප්‍රශ්න මතුවෙනවා මේ නැති සීලයක් අපි මෙතෙක් කල නොරකපු සීලයක් රකින්න පටන් ගත්තා පස්සේ මහ විශාල ප්‍රශ්න වර්ගයක් එනවා. ඒ වගේ මේ සමාජ භාවනාවට ගියාට පස්සේ කවදාකවත් නැති විදිහට රාගය විතේ. කවදාකවත් නැති විදිහට ද්වේෂය විසිනවා. මේ මෙතෙක් කල මොනවත් නැතුව හොඳට බුදියා හිටපු සර්පය වගේ හිටියේ. දැන් සර්පය වෙන බුම්බනවා. රාගය හොඳටම ඇවිස්සෙනවා. ඒකෙම ද්වේෂය කවදාකවත් නැති විදිහට ඇවිස්සෙනවා. ඒක නිදිමත හිටගෙන බුදියන්න පුළුවන්. උද්දච්ච කුක්කුච්ච කියන මේ හිත ඇවිස්සෙන ගතිය පිස්සගේ පලාමල්ල වගේ. මීවැදෙක් මීවැද්දෙක් මීවේ මීයක් ළඟට ගිහලා කඩන්න ගත්තාම අර මී මැස්සෝ සීරම වැද්දා ගොළුවට කරකෙන්නේ. මෙතික් කියලා හාන්සිලා සන්ටවල හිටපු මී වදේ මී වැද්දාගේ මී ඔළුවට කරකෙන්න වගේ අපේ හිතවිලි පුදුමාකාර විදිහට නූල කැඩිච්ච සරුංගල් වගේ කරකෙන්න පටන් ගන්නවා. ඒකෙම සැක පුදුම සැක ඉන්න පටන් ගන්නවා සැක හිතන්න එපා බුදුහාමරෝ පිළිබඳව සැක આવොත් සැක කරන්න එපා මෙතෙක් කල බුදුහාමර කියන්නේ නිසක වස්තුවක් ධර්මය කියන්නේ නිසක වස්තුවක් සීලේ සමාධි ප්‍රඥා මේ භික්ෂුන් වහන්සේගේ නිසක වස්තු භාවනා කරන්න කියලා මේ සේරම සැකපාල වෙනවා මොකද කියලා මේ මොකද මේ ඇයි මේ සීලය රකින්න ගියාම නැති මේ මාර බල වේග සමාධිය රකින්න ගියාම මාර බල වේග මේ භාවනා කරන්න ගියාම මාර බල ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මේ බලනකොට අම්මච්චි ස්වාමීන් වහන්සේ ගැන මම මේ කතා කරන්නේ ඒ සංදි කියලා තියෙනවා මේක නම් හැබැයි ඇත්ත කියාගේ මට එකක් කියාගේ විපස්සනා භාවනාවට නම් කවදාකවත් මාර බල වේග නැහැ කියලා මායя ආවත් වැඩක් ගන්න එකයි අපි කරන්නේ. කවදාකවත් ප්‍රතික්‍රියා කරන්නේ. මොන්නම දෙයකටවත් පශ්චාත්තාප වෙන්නේ නැහැ. පැමිණි දුක් පැණි රහයි කියලා කාගෙන යන ගමන් තමයි විපස්සනා. ඒ නිසා වීරිය විපස්සනාවෙන් බැලිල්ල ගත්තොත් මේ නික්කම ධාතු, පරක්කම ධාතු, නැත්නම් ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ වීරියන් තුන විශේෂයි විපස්සනා බැල්ම දැක්කොත් මටත් කියන්න හිතෙනවා ඉස්සරම කලබල වෙන්න දෙයක් නැහැ. තනේ හැටියට ඇනේ ගහ ගන්න දන්නවනම් මේකයි හලියුත්තේ මේකයි ගත යුත්තේ කියලා දන්නවනම් අවදි භාවයේ තියෙනවනම් ඔය කියන තරම් ඇඟ තලා ගන්න නැතුව ඔය කියන තරම් පැන්ඩෝල් බොන්න නැතුව වැඩේ කරගන්න පුළුවන්. හැබැයි ඒකට මේ අපි යමක් කරනකොට විනෝදාංශ වශයෙන් යමක් කරනකොට වෙහෙසන වෙන ගතියක් තියෙනවා. නැත්නම් අපි බාලදක්ෂයෙක් වශයෙන් කැම්ප් එකට ගිහිල්ලා දුක් විඳිනකොට ඒක දුකක් නෙවෙයි ඒක සැපක් බවට පත් වෙන්නේ ආන්නේ විදිහට දෙයක් දිහා අලුතෙන් බලන හැටියක්. දෙයක් දිහා <clears throat> සෙල්ලක්කාරව බලන හැටියක්. දෙයක් දිහා අභියෝගයක් දිහා බලන හැටියකට ජීවිතේ සකස් කරගන්න එකමයි මගේ අර්ථකථනයට විපස්සනාව කියලා කියන්නේ. අන්නේ විපස්සනා ජීවිතයකට ලස්සන වැඩි වෙන්නේ බාධා වැඩි වෙච්ච තරමයි. දැන් අපි අර රොකට් එකක් පත්තු කරනකොට ලොන්චි ටොකට් එකේ ඉස්ලාමික විශාල වියදමක් දරන්න වෙන විශාල තෙල් ගාණක් ගන්නවා. ඊගාට කක්ෂේ වටේ කරකැමිට වැඩි අඩු ප්‍රමාණයක් තෙල් රොකට් පාවිච්චි අවසාන ගමනට බොහෝමත්ම අඩු ප්‍රමාණයක් තමයි ඕන කරන්නේ. ඒකෙදි මොකද ගැටෙන දෙයක් නිසා යනවා කියෝ වගේ දැන් ওই කැලණි ගඟ අරගත්තොත් කැලණි ගඟ පටන් ගන්න හරියේ අපේ ලංකාවේ ওই තියෙන තට්ටු තුනේ ලංකාවේ තියෙන හැදිලා භූගෝලීය වශයෙන් මේ පහතරට මැදරට උඩරට කියලා තට්ටු තුනකින් ඒ උඩරට මේ ප්‍රදේශයෙන් තමයි හැම ගඟක් පටන් ගන්නෙ. ඒ වයිදී හැම තැනම අඩි 1000 2000 දිය රැලි හැටෙන්. දිය වැල්. දිය ඇලි කියලා අපි කියන්නේ මේවා. ආනේ දිය ඇලි හරීම විචිත්‍රයි ගල්වලවා දෙනවා, පෙන විශ් වෙනවා. ඉතින් මිනිස්සුયો යනවා දිය ඇලි බලන්ට පික්නික් යනවා. නමුත් ආරම්භයේදී හරි විචිත්‍රයි. එහෙ වදිනවා මෙහෙ වදිනවා. ඉතින් මැදරටට එනකොට අරින් මෙහෙන් එන අතු ගංගාවල් එක තුළ සාමාන්‍ය ගඟේ ස්වරූපේනවා. ඒ තාම තියෙනවා ගල් වල හැප්පෙන ගති, පටු තැන්, පළල් තැන් ඇවිල්ලා අන්තිමට එනකොට ගඟ දැන් ওই කැලණියට විතර කිට් වෙනකොට ඒ ගඟ බුදි. ගඟ නිින්ද ගිහලා තියෙන ගලනවා පේන්නේ නැහැ. කවුරක්වත් යන්නේ නැහැ බලන්න. අර ගඟම තමයි. ආරම්භයේදී හරිම විචිත්‍රයි. එහෙට රැලි විශ් කරනවා මෙහෙට විහිදෙනවා. ඊට පස්සේ මැදට එනකොට තල තුනා ගතියක් වෙන්නනවා. අන්තිමට මුහුදට කිට් වෙනකොට ඒකේ ගලන ගතිය අර වගේ රැලි මොනක්වත් නැහැ. ඉතින් මේකෙදී අපි අර රැලි ගලන ගඟ නැත්නම් ආරම්භක ගඟ ඇස දැකිය යුතු මනාප දෙයක් දකින්න වගේ අපි ආරම්භ ධාතුව පටන් ගන්න වෙලාවේදී අපිට එන වෙහෙස අපිට වෙන නුහුරුතා අලුත් ඇහැකින් බලන්න පටන් අරගත්තොත් මේ ජීවිතේ නෙවෙයි සංසාරෙට මේ වෙනසක් ඇති වෙන්නේ. ඒ නිසා මෙතෙන්දී කලබගැනි එන්න ඕනේ. එනවා. මම මේවා දරාගෙන ඉන්න ඕනේ කියලා. ඒ ආරම්භ ධාතුවට ආරම්භ ධාතුව ඇති වෙන ලොකු කම්පණයට දරා ගැනීම ශක්තිය තියෙන්න ඕනේ. මට ඒක පෞරුෂත්වය අවශ්‍යයි කියලා ගත්තොත් කියන හැකි සංඥාවෙන් අලුතෙන් බලන පැත්තෙන් ගත්තොත් කම්පන චිව චාන්තල වේග සංකීර්ණතාව වැඩි වෙන්න වැඩි වෙන්න ලොකු මේ හිතේ අලුත් වීමක් වෙන්න ඉඩ තියෙනවා. මල කඩ කඩලා යෑමක් වෙන්න ඉඩ තියෙනවා. ඊගාට নিকකම ධාතුවේදී නැත්නම් පග්ගහිත විරියේදී කරගෙන යනකොට එන බාධක සෑම දෙයක් තුළම මේ යන්නේ ආර්ථික ලාභයක් සඳහා නෙවෙයි, දේශපාලන වාසියක් සඳහා නෙවෙයි, එහෙම නැත්නම් සමාජික වශයෙන් ජනප්‍රිය භාවයක් සඳහා නෙවෙයි හුදු කෙලස් කැපීම සඳහායි. ඒ නිසා මේ දේ පැමිණි දුක් පැණි රහයි කියලා දරාගෙන යන්න ඕන කියන ඒ දුක් යහවට සතුට සිතක් ඇති කරගෙන ගමන් කරන කෙනෙක් නම් හරියට අම්මා තාත්තා ගාව ගෙදර ඉඳදී අන්තිම සැපතියෙදී ඒ ස්කවුට් කරන තව දෙතුන් දෙනෙක් එක ගැලේට රින් කරනවා. ගිහිල්ලා ඒකදී හම්බෙන්නේ දුෂ්කරතා මැද හම්බෙන හැම දෙයකින්ම වැඩ අරගනිමි. බාලදක්ෂයෙක් වශයෙන් ක්‍රියාත්මක කරන්න යනවා වගේ මේ ආධ්‍යාත්ම ජීවිතය ගත්තොත් මේ පරක්කම ධාතු, නික්කම ධාතු කොටසෙදිත් මට නම් පේන්නේ නැහැ ගෑනු පිටිමි ගතියක්. ඒක හරියට තේරුම් ගත්තොත් සෑම ස්ත්‍රියාවකටම සෑම පුරුෂයෙකුට වගේම පෞරුෂත්වයෙන් යුක්තව සරුවචන්නාංශිකේ ශාක්‍ය දීතා නැත්නම් මේ ශාක්‍ය සිංහ ශාක්‍ය දීත ශාක්‍ය පුත්ත කියන தත්වයට එන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අන්න ඒ විදිහට මේ වීර්ය කටයුතු තැනේදී අභීතව ඒක දිහා නව බැල්මකින් බලලා වීර්ය කරන්න පටන් අරගන්න මේ විපස්සනා දර්ශනේ තියෙනවනම් මාය ආවත් අපි එකට මාර බලවේග කියන්නේ නැහැ අපිට ආපු හොඳ ප්‍රශ්න පත්‍රයක්. අපි ඒකට හොඳට උත්තර දුන්නොත් අපිට හොඳ ලකුණු ටිකක් හම්බෙනවා. හොඳ විභාගකින් සමර්ථ වෙන්න පුළුවන් කියන වගේ ඒක බාධකයේ සාධකයක් බාටපත් කරගැනීමේ ශක්තියක් තියෙනවා. ඒ අතින් බලනකොට නම් මම දැන් මේ මේ අපි මේ ඉදිරිපත් කරගත්ත කාය සූත්‍රයේදී සරුවචනන්සේ ඉදිරිපත් කළා තියෙනවා වීරිය කියන එක මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා තුනට කඩලා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන 37ම අරගත්තොත් නව පොලක සඳහන් වෙනවා වීර්ය ගැන. සතිය ගැන අට පොලක සඳහන් වෙනවා. අනිත්‍යව සඳහන් වෙන ඊට වැඩි අඩු මේ ප්‍රමාණය. මේ කියන්නේ මොකද්ද? මේ වීර්යයේ පරිණාමයක් සිද්ධ වෙන ආධ්‍යාත්මික ගමනේ. ආරම්භයේදී හරි කෙලිලොල් එහෙම හැප්පිලි සහිත වැටෙන තුවාල වෙන ජීවිතයක් තියෙනවා. ඊට පස්සේ මධ්‍යම යාමේ ඊකට අවසාන යාමේට යනකොට ඒ ආරම්භ ධාතුව දිහාම නික්කම ධාතු මට්ටමට ආපු කෙනෙක් බලනකොට ඕක ඔච්චරම විචිත්‍ර භාවයකින් පේන්නේ නැහැ. ඊට පරක්කම ධාතුවට ගිහිල්ලා ආරම්භ ධාතු නික්කම ධාතු දිහා බලනකොට දැන් විතර පේන්නේ නැහැ. දාමන් එහෙම කෙරුවේ නොදැනුවත්කම නිසා අවිද්‍යාව නිසා නමුත් මේක මීටත් වැඩිය කෙටි ඍජු මාර්ගයකින් යන්න තිබුණා නේද කියලා ඒ පුද්ගලයා දකින්නේ ප්‍රශ්න දිහා අදටත් වැඩිය වීරත්වයකින් යුක්තව. ඒ නිසා වීරිය චෛතසිකයේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පරිණාමයටපත් වෙනකොට වීරවරයෙක් ඉතුරු කරනවා ඒකට ඇති වෙන ඉස්සලා කරන වැරදරන ගතිය අන්තිමන තියෙන වීරත්වය මේ පරිවර්තනය වුණාට පස්සේ විතරයි බුදුන් කියන්නේ කවුද කියලා තේරුම් ගන්න. අපි හිතන්නේ බුදුරජාණන් වහන්සේ බොහොම සුකෝමල චරිතයක්. ඇස් කන් නාසා එහෙම නිකන් ස්ත්‍රී රූපේ පුරුෂයා ප්‍රිය කරන්න වගේ සෑම බෞද්ධයෙක්ම බුද්ධ රූපේ ප්‍රිය කරනවා බොහෝමත්ම සුකුමාල ගතියක්. මට නම් එහෙම නෙවෙයි වෙන්නේ. ඇත්තු 16 ශක්තිය සහිත මහා ශාක්‍ය සිංහේ. උන්වහන්සේ පරක්කම ධාතුවට ගියාට පස්සේ අර සම්පූර්ණ තලතුණා ගතිය ආවට ඔය කියන 718 දෙනාගේ බලය එහෙම අඩු වෙලා නැහැ. උන්වහන්සේ අරිහත්ත්වයටපත් උනේ හැකියාවකටයිපත් උනේ තිබුණ හැකියාවක් නැති උනේ නැහැ. නමුත් අර ඉස්සර වගේ මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදන්න වගේ බුද්ධත්වයටපත් උනාට පස්සේ අර මෝඩකම් කරන්න ඕනේ කල යුත්ත හරියට තෝරලා කරන්න පුළුවන් වෙනකොට හරි සුකුමාර ගතියක් හරි సౌందර්යයක් බුද්ධ චරිතය තිබිලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ දේශනා විලාසය අරගෙන බැලුවත් වීර්ය ගැන කතා කරනකොට උනත් එච්චර අමාරු එච්චර අපහසු මේ තිට්ට බෙහෙත බොන්න පුළුවන් තාලට හදලා තියලා තියෙනවා. මට නොකිය බෑ මම කියනවා මේ දේට මේ විදිහට වීර්ය දිහා බලන්ඩ දානෙන් නතර වෙ නැත්තන්ට කප්පකට හම්බ වෙන එකක් නෑ. දාන සීල දෙක විතර කරන නැත්තන්ට කිසිම සුදුසුකමක් හම්බ වෙන එකක් නෑ. දාන සීල සමාධි විතරක් කර නැත්තඳ වීර්ය මේ රසෙ ඉන්නෙත් නෑ අනිවාර්යයෙන්ම දාන සීල සමාධි ප්‍රඥා නැත්තම් විපස්සනාව කරන කෙනාට පමණයි ඔය වීර්ය ඔය විදියට හසුරුවගෙන මේක විනෝදාංශයක් කරන බාලදක්ෂ ව්‍යාපාරයක් බවට පත් කරගෙන තැනට සුදුසු නුවණ කියන්නමු තන්වැසි නුවණ පාවිච්චි කරමින් එන එන අභියෝගයට මුහුණ දීගෙන යන්න නම් විපස්සනා පැත්තෙම බලන්න ඕනේ මේක. නොබැලුවොත් අර මේ හරියන්නේ නැති දිගේ හේවණල්ලත් ඇදට වගේ සෑම කරදරයක්ම චරිචුරු ගන්න හේතුවක් කරගන්න. චෝදනාවක් කරගන්න. ඉතින් අතන මෙතන කී කියා නටවනවා. කිව්වට කමක් නෑ. මම ඒකේ කිසිම තරහක් නෑ. කියන්න එපා බුබ්බඩේකට. කියන්න එපා කම්මැලියෙකුට කිව්වොත් එහෙම දෙන්නම අමාරු වෙනවා. කියන්න ගිහිල්ලා ඒ ජයගත්ත ඊට වැඩිය ගුණවන්ත ඊට වැඩිය සීලවන්ත උත්මයෙකුට කිව්වට පස්සේ ඒ උත්මයා කියලා දෙයි ඕක මොකද්ද? අලියක්කට ඉන්දියාප්පයක් මහ දෙයක්ද කියන්නේ. ගාණක් නැහැ. ඒකේ දෙයක් නැහැ. මම කාලා තියෙන වේද බලනකොට ඕක මොකද්ද කියන්නේ. උන්න එහෙම කෙනෙක් ළඟට කියන්නේ නැතුව බුබ්බඩ ක්‍රමේ තියෙන තකතිරුකම තමයි නොකරන මිනිහෙක් ගාට ගිහිල්ලා ඉතින් චරිචුරු ගන්නවා අනේ අරක කරන්න ගියා මට මෙහෙම වුණානේ මෙහෙම වුණා. ඒක තමයි කියන්නේ ඕක තමයි කියන්නේ භාවනා කරන්න ගියන් පිස්සු හැදෙනවා කියලා මොකටද ගියේ? අපි වගේ හිටියානම් කාලා බිලා හරිනේ කියලා අරය දෙනවා ලනෝ. ඊට පස්සේ දෙන්න එකතු වෙලා සමිතියක් පිහිටවගෙන කියනවා අපි භාවනා කරන විපස්සනා කරන්න ඕන අපි සීල් රකින්න දාන සීල සමිතියක් පිහිටවමු. නැත්තම් සමාධි භාවනා කරගෙන ෂේප් වෙලා ඉමු කිය. ඉතින් එතකොට මාර්ය ඇිනවයි කියන එක අහන්න දෙයක් නැහැ. ඒ වුණාට ඒක කවදාකවත් විපස්සනා දෘෂ්ටි කෝණයෙන් බලන කෙනා වටණ්ඩත් බෑ. ඒ පුද්ගලට පුළුවන් මේ අතන්න ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා හුඳුට මුලමඳාක දැක ගන්න. ඉතින් මෙන්න මේක සම්බන්ධයෙන් බලනකොට මේ වීරිය විශේෂයි මෙවැනි බණක් අහලවත් හෝ අලුත් වැඩියාවක් වෙන්න නම් මේ වෙනකොට වීර්ය විශේෂයි භාවනා විශේෂයි කාලේ යොදලා වැටිලා තුවාල වෙලා විහෙස වෙච්ච යැත්තු වෙන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ අත්දැකීම් ටිකක් තියෙන්න ඕන. එතකොටයි තේරෙන්නේ මේ අත්දැකීම් ටික තියෙන ඇත්ත ලෝකෙ ඉතාම විරලයි. ඒ අත්දැකීම් ටික තවත් පෙළ ගස්වාගෙන උපමට්ටම් කරගෙන යන එකයි අවශ්‍ය වෙන්නේ කියලා විශේෂයෙන්ම මේ මේ වගේ පිටිසකට බණ කියනකොට මේ පරක්කම මේ නික්කම ධාතු පග්ගහිත විදිය කියන දෙකට තමයි බණ කියන්නේ. මොකද ඒත් ආරම්භ ධාතු ඉවරයි දැන්. එහෙම නැත්නම් අවසානයේ පරක්කම ධාතුවෙන් ගත යුතු අරිහත් ඵලයට තාම ඇවිල්ලා නැහැ. ඒ දෙක අතරමැද ඉන්නකොට තමයි මේක අවශ්‍ය වෙන්නේ. අන්න ඒකෙදි සෑම බාධකයකම පණිවිඩයක් තියෙනවා. ඒ මේ මුස්ලිම් ගෙදරක වෙන්න ඕනේ. මම හිතන්නේ කට්ටියගේ ආගමෙන් මේව කරපු දෙයක්. ඒකේ මේ දොරේ ඇතුල් පැත්තේ පිටපැත්ත Taman ගේ ඇතුළේ දොර දිහා බලනකොට දොර උඩු අසුරට ගහලා තිනවා. ඔබේ ඊගාව අමුත්තා දෙවියන් වහන්සේ විය හැක දොර ඇර තබන්නේ කියලා. අපි සාමාන්‍ය පාරායින ගෙවල් තියෙන ගෙවල් වල දොර වහලා තියා ඉන්නවනේ මොකද මේ මණිබඩු කාර්යෝයි ඔත්තු කාර්යෝයි හැම කෙනාම ඇවිල්ලා දොර ඇරලා තිබුණොත් ඇතුළට රින්ග නිසා වහලමයි තියෙන්නේ. නමුත් අරකේ ලියලා තියෙනවා ඔබේ මීගාව අමුත්තා දෙවියන් වහන්සේ විය හැක. දොර ඇරලා තියලා කියන්නෙත් නෑ නමුත් දොර ඇරලා තියන්න කියන එකයි කියන්නේ. ඔකේ අපි ඉන්න සෑම සාධකයකටම සෑම බාධකයකටම හොඳ අවදි භාවයකින් එහෙම නැත්නම් සතියෙන් ගත කරනවා නම් ඒ සෑම දෙයකම පුදුමාකාරයි සජීවි බුදු කෙනෙක් කියනවා. හොඳ දහම් පණිවිඩයක් කියනවා. ඒ වගේ මේ සිද්ධිය ඊටාම දුක්ඛිත දෙයක් නම් ඒ දුක්ඛිත දෙය සාදර හිතකින් සමාධිමත් හිතකින් ගියාට පස්සේ දුකට හා සමාන සැපයක් ඒක හේවණල්ලේ තියෙනවා. අපිට වෙලා තියෙන්නේ අපි අර වීරිය මදිකම නිසා මේ සිද්ධියේ මුලැමැද විතරක් බලලා අතාරිනවා. එහෙම නැත්නම් මුලට යනකොටම අතාරිනවා. ඒකට වීඩියට නිදර්ශන කසයක් වශයෙන් පෙන්නනවා මේ බටහිර නිදර්ශනයක් කියනවා ඒ මිනිස්සෙක් හිටියලු වයසට ගිහිලා පෙන්සොන්ගේ මිනිස්සෙක් ඕවාලාකාර පිට්ටනියක පැත්තකලු ගෙදර තිබුණා. ඉතින් මිනිසයාට කිව්වලු මේ දොස්තර මහත්තයා මේ ඕවාලාකාර පිට්ටනිය වටේට රවුමක් ඇවිදින්න ඕනයි කියලා මේ මේ ශරීර සෞඛ්‍ය නඩත්තු කරන්නේ. ඉතින් මිනිස්සයා හැමදාම ඉතින් ඇවිදිනවා. ඉතින් මිනිසයාට වෙහෙස වෙලා වයසට ගියාට පස්සේ ඒ මිනිසයා gedara තියෙන තැනilla එහා කෙලවරටම යනකම් පයින් ගියාට පස්සේ මහාන්සි හිතුණා. ඊට පස්සේ හිතුණලු අද සම්පූර්ණ රවුම යන්න බෑ කියලා ගිය පාර්තිකේම ආපහු ආවලු. ඒක ලියලා මිනිහා කිව්වලු මම ඉස්සර වගේ දැන් වයසයි මට භාගයක් ගිහිල්ලා ඉන්නයි පුළුවන් සම්පූර්ණ කරන්න බෑ කියලා. ආපහු එනකොටත් එහා පැත්තෙන් ආවත් මේ පැත්තෙන් ආවත් එකයි. එහා පැත්තෙන් යන මිනිහට වීරත්වයක් ඉතුරු වෙනවා. මම කොහොම හරි තරතරන හරි එහා පැත්තෙන් ආවයි කියලා. අපේ සෑම ප්‍රශ්නයක්ම වීරියෙන් ප්‍රශ්නෙට උත්තර දෙන එක ගාවට ගිහිල්ලා බැලුවොත් අපි ඔන්න වගේ බාගෙට කාලා උගුරු හිර කරගෙනයි මේ තටමන්නේ. ඔක පොඩ්ඩක් පල්ලයට හැරෙන්න ගියා නම් ඕකේ ඕජාවක් තියෙනවා ඒක ආමාශයේ උරා ගන්න. උගුරු හිර කරගත්තට පස්සේ මොනවක් කරගන්න බෑ. ඒක නිසා මාගේ නිදර්ශනය මම කියන්නේ අපකරායන පැමිණෙන දුක් අනිවාර්යයෙන්ම අපිට දරන්න පුළුවන් එව්වා වට්ටක්ක වැල් වල කවදාකවත් වැලට දරන්න බැරි gedi හට ගන්නයි කියලා කතාවක් කියන අපේ පැත්තේ. ඒ වැලේ gedi හට ගියා නම් ඒ වැලට දරන්න පුළුවන්. ඒ නිසා අපකරා පැමිණෙන කිසිම දුකකට කාටවත් දොස් කියන්න බෑ. අපිට කියන්න කෙනෙක් නැහැ මොකද මේ ලෝකේ මෞංකාර දෙවියන් වහන්සේට අපිට දොස් කියන්න බෑ මොකද සරුවත්යන්ස දේශනා කළ තියෙන මේක අනාත්මයි කියලා. ඒක සරුවත්යන්ස දේශනා කළ තියෙනවා කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කළ කළ දේ ඵලඵල දේ. ওই පැමිණෙන්නේ උඹ කරපු එකක්. එකයි උඹට බේරෙනවා නම් කරන්න තියෙන්නේ ඔය පැමිණි දුක් මතින් චේතනා පහල කරන්න එපා. ඕක හොඳයි කියලා හෝ නරකයි කියලා හෝ වැඩි කරන්න හෝ අඩු කරන්න හෝ චේතනා පහල කරොත් ඔය ගෙවෙන කර්ම මතින් තව කර්ම රැස් වෙනවා. ඒක නිසා ඇස්පෙනීලා මහා නොදැකිය නොදැකිය යුතු නොදකින් කියන දේ දැක්කත් ඇස් තිබුණට අන්ධෙක් වගේ ඉඳලා අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකියක්. කනට හොඳටම අමිහිර දෙයක් ඇහෙනවා. අසාධාරණ වෙන්න පුළුවන්. බොරුවක් වෙන්න පුළුවන්. නමුත් ඇහුනට බීරෙක් වගේ ඉඳලා. ඕකට අදහස් ප්‍රකාශ කරලා ඕකෙන් කෙලෙස් ඇති කරන්න තියෙන අවස්ථාව බේරගනි. හොඳට ඥාණයේ තියෙනවා. ඉස්රායිල් මනුස්සයා තකතිරුකමක් කරනවා. නමුත් මේක කියලා දෙන්න ගියොත් මේ මනුස්සයා ඒක වටලවා ගන්නවා වටලවා ගන්නවා තමන්නත් දෝෂේ නැහැ වෙන මෝඩෙක් වගේ බලන් ඉඳී කියලා තියෙනවා. ඒකෙම තමන්ට දරුවා ඇඳලා ගහන්න පුළුවන් තරම් ශක්තිය තියෙනවා. නමුත් මේක කරන්න ගියොත් අනිත් පුතිලත් එක ගැටලා අනවශ්‍ය කර්ම රැස් වෙනවනම් කොන්ද බය නැති කෙනෙක් වගේ පැත්තකට වෙන්නේ කියලා. මොන්නම දෙයක්වත් බේරෙන්න බැරි නම් මලමිනියක් වගේ ඉඳලා බේරෙන්නේ කියලා තියෙනවා. මේ බුදුහාමුදුර අපිට නෝන්ජල් වෙන්න කියනවක්වත් බය ආදු වෙන්න කියනවක්වත් නෙවෙයි. මේ අපකරා පැමිණෙන දුක් ආවට පස්සේ අපි පූර්ණ ශක්තිය තියේදී ඇස්පේන් නැති කෙනෙක් වගේ, බීරෙක් වගේ, මෝඩයෙක් වගේ, කොන්දපන් නැති කෙනෙක් වගේ, මලමිණියක් වගේ ඉඳලා සිද්ධියට සම්පූර්ණ වෙන්න දෙන්න. එතකොට මුල පේනවා, මැද පේනවා, අග පේනවා. එතකොට අපේ ආකල්පයේ 100%ක්ම වෙනස්. ඒ විතරක් නෙවෙයි. හොඳ දෙයක් වුණත්, නරක දෙයක් වුණත් අවසානයේ අපි පිරිචි තත්ත්වයටපත් වෙලා සම්පත්‍තිකර තත්ත්වයකටපත් වෙලා වෙනදට වඩා හැකි සංඥාවෙන් තමයි වැඩේ හමාර වෙන්නේ. මොකද අපිට ධර්මතාවය පේනවා. අපේ තියෙන ඇඟිලි ගැහිම අඩු වෙනවා. අපේ තියෙන සක්කාය දිට්ඨියට තැනක් නැති වෙනවා. එතකොට සිද්ධියේ సౌందර්යයක් ඉතුරු වෙනවා. දැන් අපි එහෙම නෙවෙයි මම ඉන්න දල ආරච්චල ඉස්සලා ඌව කරන්න දෙන්න බෑ කියලා මුවන් පැලැස්සෙත් කියන්නේ එහෙමයි. හැම කෙනාම මං ඉදිරි පිට ඌව වෙන්න දෙන්න බෑ කියලා ඉතින් ගිහිලා අර සිද්ධිය වෙන අතරමැද ඇඟිල්ල ගන්නවා. ඉතින් අර කෝල්ල බබාගේ දෙල්ලම තමයි. කෝල්ල බබා හේතු කළා හිවලා පැත්ත කරලා බලා ඉන්නවා. හා වැවිලගේ එන්න බබා සෙල්ලම් කරන්න කියලා ගහනවා ඇති. ගහතාවම අත අහුවේ. ආ ඒ අත තියේදී අනික් අතින් ගහනවා. ඊට පස්සේ කකුලෙන් ගහනවා. ඊට පස්සේ අනික් කකුලෙන් බව රුවෙමුත් ගැහුවට පස්සේ හරි ඉතින් හතර පහ කොන අහුණාට පස්සේ හිවලගේ වෙලාව තමයි. ඒ වගේ මේ මායя හෝ වේවා කවුරු හෝ වේවා මේ අටවන ඇටවිල්ලක් කියලා මෙ හිතන්නකෝ. ස්වභාවික දෙයක් නෙමෙයි මේක කරපු දෙයක් කියලා. ඒක කරන්න අරින්නේ. අන්න ඒකටයි මේ පග්ගහිත විරිය කියන එක මෙනික්කම දාචි අවශ්‍ය කරන්නේ අපි ආනාපානය අරගෙන වාඩි වෙනවා. හරි අමාරු මුලදී මුලදී ඒ ආනාපානයට හිත දාගෙන ඉන්න අමාරුයි. මොකද හේතුව මේ අපිට ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන මේ හයෙන් ඇහැ තමයි හැම වෙලාවෙම ආධිපත්‍යයේ තියෙන්නේ. වෙන විදිහට කියනනම් දවසින් වැඩිම කෙලෙස් උපදින්නේ ඇහි. ඒ වුණාට අපි ඇහැ නැති වුණොත් පුදුමාකාර දුකටපත් වෙනවා මොකද හේතුව අපේ මේ වැඩපිළිවෙල ඉවරයි. ඇහැ වාගේ රකින්නයි කියලා කියන්නේ ආදර වස්තුවකට අපි ඒ තරම්ම කෙලෙස් වලට ආසයි. එහෙම නැත්නම් මේ සංසාරේ ගවන්න බෑ. මේ විදිහට සංසාරේ ඉන්නනම් අනිවාර්යයෙන්ම අදාළ කෙලෙස් ප්‍රමාණය ඇඟට දාගන්න ඕන. මොකද කෙරෙන්නේ ඇහි. ඒක නැති වෙලාවට ඒ කෘත්‍ය කරනවා කන්. ඒ දෙකටම බැරි කියලා වෙච්ච වෙලාවල් වල තමයි නහයයි දිවයි කටයුතු කරන්නේ. කයට හම්බෙන්න අවස්ථාවක් ඉතාමත්ම කලාතුරකින්. ඒක නිසා අපි අපේ කයට හිත දෙනවට වැඩිය දිවට හිත දෙනවා නැහැට හිත දෙනවා කනට හිත දෙනවා ඇහැට හිත දෙනවා මේ ත්‍රිබීජපත්‍රි ශාකවල අපිට කුෂිකර්මයේදී උගන්ලා තියෙන පාඩමක් ඒකේ මුදුන් අංකුරයේ තියෙන තාක්කල් ඒ මුදුන් අංකුරය එන්සයිමය ස්රාවය කරනවා අනෙක් පහළ තියෙන අංකුර නිලීන தත්වෙන් පවත්තන්න වැවෙන්නේ නැති වෙන්න මුල් එක්කන විතරයි වැවෙන්නේ. එයා ඉන්නා තාක්කල් අනික් පොඩි පහළ තියෙන අංකුර වැවෙන්නේ නැහැ. ඒකට කියනවා අග්‍රස්ත නිෂේධනය කියලා. එපිකල් ඩෝමන්සි කියලා. ඒ වගේ තමයි ඇහැට අවස්ථාවක් හම් වෙලා ඇහැ වැඩ කරන වෙලාවේදී ඇහැ කිසිසේත්ම කණ්ඩ සද්ද අහන්න තියන්නේ නාසයට ගඳට දිවට රස කයට පහස මොනවාක්ද නැහැ ඇහැ ඇහැ සම්පූර්ණ අවධානය උරා ගන්නවා. එයාට බැරි වෙලා අන්ධකාරයක් වගේ ආවොත් තමයි කන ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ තමයි නාසය, දිව, කය, මන. නමුත් වැඩපිළිවෙල ඉතාමත්ම සූක්ෂම වේගෙම වැඩ වෙන්නේ ඇහි ඊගාට කනේ ඊගාට නහේ ඊගාට දිවේ ඊගාට කයේ ඉතින් සරුවචනාංශය දැනගත්තා ආධුනිකයෙකුට ලේසිම කය කියලා කය වැඩපිළිවෙලදී අපි ධර්මයේ බව පෙන්නනවා ඒ ඇති වෙන කාය විඥානේ හැම වෙලාවෙම සැප දුක අදුක්කම සුඛ කියන තුනම පෙන්වනවා ඇහි දුඟක් කළාට උපේක්ෂාව විතරයි පෙන්වන්නේ. ඒ නිසා කායानुපස්සනාවට තමයි සරුවචනසේ ආධුනිකයට තැන දෙන්නේ. කායानुපස්සනානේ ආනාපාන සතිය කියන්නේ. ඒ කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව හැසිරෙන්න ඇරලා ඉතියා හොඳට බලන්න. බලනකොට මොකද්ද කරන්න කියන්නේ? ආස්වාදේ ප්‍රස්වාදේ හැපෙන තැනම තියන හිත බලනින්. එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලිම උදරේ හිත තියාගෙන බලනින්. බලාන ඉන්නකොට අපිට පේනවා කවදාකවත් නැති විදිහට ඇඟේ දුර වෙහසක. බුදුමාකාර වෙහස වේදනාව එන්න පටන් ගන්නවා. දැන් පුංචි ශබ්ද පවා මේ කන පීරි ගන්න පටන් ගන්නවා. හිතවිලි නිසිනින්ද ගලන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපිට නිකන් දුවන ආශ්‍රයයේ උඩ අඟුටු මිට්ටේ තිබ්බා වාගේ, අලුපූල් ගෙඩියක් තිබ්බා වාගේ මේ ආනාපානෙ හිත හිටින්නේ නැහැ. අරවට මෙව්වට අරවට මෙව්වට හරියට අවුල් පාස කරනවා. ඉතින් මේක ආරම්භ ධාතු වගේ තාමත්ම අමාරුවෙන් තමයි වාර ගානක් දඟලලා තමයි මාස ගානක් දඟලලා තමයි මූල කර්මත්තානයත් එක්ක විනාඩි දෙක තුනක් හතරක් පහක් ඉන්න පුරුදු වෙන්නේ. එහෙම පුරුදු වෙනකොට යම් ස්පාසුවක් ලැබෙනවා. මෙතනින් නුඹදේ දාන්න. ආනේම කරගෙන යනකොට ගුරුවරයා මතක් කළා කියනවා හොඳයි දැන් ආනාපානට මූණ දාගෙන ඉන්න පුළුවන් නම් මූල කර්මස්ථානේ මූණට මූණ තියාගෙන ඉන්න පුළුවන් නම් දැන් මූල කර්මස්ථානේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළ දැනගන්න. මේ හැපෙන තැන එකමද කියලා අල්ලගන්න. ඒකට ගියාට පස්සේ අර පුංචි සද්දවලින් තියෙන බාධා වැඩි වෙනවා. කයේ වෙහෙස තවත් තීව්‍ර වෙනවා. හිතවිලි පුදුමාකාර විදියට මීවැද්දෙක්ගේ ඔළුවට මීවැදයක් කරගෙනා වාගේ එන්න පටන් ගන්නවා. ඉතින් ඒකට හුඟව දෙනෙක් දාලා තන්න බෑ මට ආහනාපානි හරියන්නේ නැතුව එන වෙන භාවනාවක් වෙන ගුරුවරයෙක් වෙන කර්මස්ථාන මේ මේ භාවනා මධ්‍යස්ථානයක් කියලා මාරු කරනවා. එතන ගියාට පස්සෙත් ඒත් එතනම තමයි. ආරම්භයේදී පටන් ගන්නකොට තියෙන වෙහෙස හැමතැනම එහෙමයි. ආන් ඒම දැනගෙන මේ ශබ්ද තියෙද්දිත් කමක් නැහැ මට ආස්වාස ප්‍රස්වාසයේ වෙනස දැක් ගන්න පුළුවන්ද? වේදනාව ටිකක් තියෙද්දිට කමක් නැහැ මට දැක ගන්න පුළුවන්ද? හිතවිලි ඔන්න හිතපිච්චාවයි මම ඒ තියෙද්දි තානාපානේ බලන්න පුළුවන්ද කියලා අවධානයේ සතියේ වැඩි එකලසකින් හරියට දෙක වෙන් කළ දැනගන්න ගියාට පස්සේ යම් ප්‍රමාණයකින් යම් වීරියකින් අපි අරමුණට සමීපස්තව අරමුණේ ඇතිවීම නැති ඇතිලීම් පිටවීම දෙක බලන තරමට යම් ප්‍රමාණයකට ලං වෙනද ඒ ප්‍රමාණයටම කයේ වේස දුර වෙන්න පටන් ඒ ප්‍රමාණයටම සද්ද බාධාව අඩු වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රමාණයට හිතවිලි දුරින් දුරවන් වෙන්න පටන් ගන්නවා. මේක සූත්‍රයක්. මේකේ තියෙන කලාවක්. ආන්නේ කලාව තේරුම් ගන්න නම් එතෙන්දී සෑහෙන වීර්යයක් යොදන්න කියනවා. ඒ වීර්ය නම් කරන්නේ මෙනෙහි කිරීම කියලා. ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා, පිට වෙනකොට පිට වෙනවා කියලා මෙනෙහි කරන්න කියලා. ඒකට අර හිතවිලි වේදනා සාද්ද ගෙවදින්න හදනව නම් ළඟ ළඟ මෙනෙහි කරන්න කියනවා. ඇතුල් වෙනවා, ඇතුල් වෙනවා, ඇතුල් වෙනවා. පිට වෙනවා, පිට වෙනවා, පිට වෙනවා. ඇතුල් වෙනවා, ඇතුල් වෙනවා, ඇතුල් වෙනවා. පිට වෙනවා, පිට වෙනවා, පිට වෙනවා කියලා ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරන්න ගත්තොත් අර ඒ ගන්න ප්‍රයත්නයට සාපේක්ෂව ඒ හා සමාන ප්‍රමාණයකින් අර වේදනා ඇතිලි සද්ද දුරුවන් කරන්න පුළුවන් ශක්තිය එනකොට ඒ යෝගාවචරයට පුදුම කසකැවිල්ලක් එනවා ජීවිතේට සත් ශක්තියක් එනවා. දැන් මයි ළඟ ආයුධය තියෙනවා කියලා. හැබැයි හැම වෙලාවෙම මේක වැඩ කරන්නේ. මේ වැඩ කරන්න සති සමාධි සහිත චිත්තක්ෂණයක් වෙන්න ඕනේ. හරියට වීර්යය යෙදෙන්න ඕනේ. ආ මෙහෙම යනකොට තේරෙනවා මේ අවුල් පාස සහිතව එහෙම නැත්නම් සංකර පාරක කිසිම අනතුරක් නැතුව වාහනේ අරගෙන යනවනම් ඒක හොඳ ඩ්‍රයිවර් කෙනෙක්. ඒ වගේ තමයි මේ සද්ද වේදනා හිතවිලි මැදත් ඒව ගණන් නොගෙන හොඳට ආනාපානය කරන එක සද්ද වේදනා හිතවිලි නැති තැන ආනාපානය කරනට වැඩිය විචිත්‍රකමක් තියෙනවා. දෙලක්කාරකමක් තියෙනවා. අන්න ඕකට කියනවා මේ පග්ගහිත විරිය මේ පරි මේ නික්කම ධාතුව කියලා. පග්ගහිත විරිය කියලා. ගත්ත දේ අතාරින්නේ මෙන්න මේක තමයි <clears throat> ඉස්සල්ලාම අපේ ජීවිතයට මේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවි අපිව තලන්ට පෙලන්ට කුප්පණ්ඩ කොච්චර දේවල් ආවත් සැලුනොත් උන්ද දිනු නොසැලී හිටියොත් අපි දිනු මොකද හේතුව නොසැලී හිටියොත් අපිට සිද්ධියේ මුලැමැදාක බලන්න සැලුණයි කියලා කියන්නේ මැදදී අපි ප්‍රයත්නයේ අපේ අවධානය වෙන තැනකට යොමු වෙනවා එහෙම නොකඩ ඉන්න නම් බාධක ආවට බාධකවලට ප්‍රතික්‍රියා නොකර සිටීම. බාධක එනවාමයි ආවේ යන්න මට වැඩක් තියෙනවා මම මේ වැඩේ කරනවා කියලා මේ නික්කම ධාතුව පග්ගහිත වීර්ය පුරුදු කරන්න පටන් අරගත්තට පස්සේ මේ මූල කර්මස්ථානයේට ප්‍රමුඛ ස්ථානය දීලා බාධක මත මූල කර්මස්ථානය මුදුන්පත් කරගැනීමේ ඥානේ යොදන්න බැරි ශිල්පයක් තියෙනවද කියලා හිතලා බලන්න. ඕනම ශිල්පයක දක්ෂකම කියන්නේ ඔච්චරයි. චිත්‍ර අඳින කෙනත් ගණන් හදන කෙනත් වෙන ශිල්පයක් කරන කෙනත් දහසක් කුස්සිය වැඩ කරන සුමේ වැඩ කරන කුස්සියම්මත් අපේ අම්මා වුණත් කවුරු වුණත් හැම දෙයකටම අවශ්‍ය කරලා තියෙන අන්නේ වගේ එල්ලේ පිරිසුදු කරගන්න ඊට පස්සේ එල්ලෙටම ඔළුව ගහගෙන දිගට වැඩ කරගෙන යනකොට කාලය කියලා කියන්නේ අත්දැකීමක් වෙනවා කාලය කියලා කියන්නේ ඒ කාන්තෙම ජය ගන්න අභ්‍යාසයක් බවට පත් වෙනවා අතරමැග දාලා ඇරියොත් අතහැරියොත් ඒ කියන්නේ ගත්ත බර මග අතහරිනවා නම් එහෙනම් යාට කවදාකවත් චිත්‍රයක සම්පූර්ණ දැක් ගන්න හම්බෙන්නේ නැහැ. සිද්ධියක මුලැමැදාක දැක් ගන්න හම්බ වෙන. ඒ නිසා ඒ පග්ගහිත විරිය ගාවට යන්න නම් ඔය සාමාන්‍ය සූතමේ ඥානකින් එච්චර ලොකු සේවයක් වෙන්නේ නැහැ. ඒකම චින්තාමේ ඥානකින් උදව්වක් වෙන්නෙත් නැහැ මේ උදව් වෙනවා මගේ බණ අහලා ධර්ම සාකච්ඡාකට උදව් වෙනවා නමුත් හරියට වැඩේ කරගෙන යනවයි කියන එක එහෙම වැඩක් නෙමෙයි හුඟක් හැප්පෙන්න ඕන ආන්නේ මේ හැපි හැපි ඉන්නකොට මේකේ කිරි රහක් මතුවෙන්න පටන් ගන්නවා මේකේ ජයග්‍රහයි සුවඳක් එන්න පටන් ගන්නවා. අන්නේ මනුස්සයාගේ මූණෙන් කී හැකි ඒ මනුස්සයා මේ පැමිණි දුක් පැණි රහයි කියන එක අල්ලාගෙන කටයුතු කිරීම කොච්චර දක්ෂ වෙනවද කියලා. ඒ මනුස්සයා බෞද්ධෙක්ම විය යුතු නෑ කියලා මම සපත කරනවා. කිසියම් මූලික සුදුසුකමක් ඕනේ නෑ මේ විපස්සනා පැත්තෙන් ප්‍රශ්නකට මුහුණ දීම දන්නවනම් ඒ මනුස්සයා මේ ආනාපානෙට හිත යොදලා ආනාපානය කරනවා කියන එක නෙවෙයි පයින් පිම්මට සතියකට වෙඩි තියන්න පුරුදු කරන කෙනෙක් උනත් හරියට හිතවලල්ලා ලෑල්ලකට පිහියෙන් හරියට මේ තිතර විදින්න දක්ෂ කෙනෙකුට වුණත් කරන ප්‍රයත්න ප්‍රමාණය හැටියට ඒකම ශක්තියක් කරගෙන ඉදිරියට යන්න පටන් අරගත්තොත් එnde එnde එnde එnde වර්ධිනේ වාඩි වෙලා හරිනේ වයින් පටන් මේක යොදන්න බැරි කිසිම ශිල්පයක් ලෝකේ නැහැ. ඒක නිසා සරුවචන දේශනාව අනුව සඳහන් කරනවා විරියස්ස බන අවන්න වාදිනෝ නත්ති කියලා. විරියට දොස් කියන කෙනෙක් ලෝකේ කොහෙවත් නැහැ. බුබ්බඩයට කම්මැලියට බඩ අතාරින මිනිසයාට කොච්චර දොස් කියනවා නමුත් ඒ මිනිසයා කොච්චර කෙරුවත් ලේසියටත් පාසුවටත් දන දන වැරදි කරනවා එහෙම වුණත් නිදහසටත් කරුණු කියනවා නැත්තම් හදලා කියනවා ඊකට කරන්න දෙයක් ඕක තමයි අපි සාමාන්‍යයෙන් කෙල වෙනකොට ගන්න පළනවා හරියනකොට අපිට වෙනවා වීරිය ළඟ මොකද හේතුව දුක එනකොට කාගෙන යනවා කාගෙන ගිය දවසේ අර කතා නැහැ ඒව නිකන් බයිල බවටපත් වෙනවා ඒක බැරි වෙන දවසට ඉතින් අර වගේ එකක් තමයි කියන්නේ. හැබැයි ඒ දෙකම පාවිච්චි වෙන යෝගාවචර ජීවිතේ. හැබැයි ඕනෙම ලෝකයේ ඕනෙම රටක් ජයගත්ත ඕනෙම සංස්කෘතියක් ජයගත්ත ඕනෙම ශිල්පයක් ජයගත්ත කෙනෙකුගේ චරිතය කියලා බලන්න මෙන්න මේ වගේ දුෂ්කරතාවකටපත් නොවි ජයගත්ත කෙනෙක් ඉතිහාසෙ නැහැ. ඉතිහාසය හැදුවේ මෙන්න මේක ජයගත්ත කට්ටිය. ඒ නිසා අපේ ඉතිහාසයත් නිකම්ම නිකන් සංසාරෙට එකතු වෙන්න දෙන්නේ නැතුව මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ යම්ම චිත්තක්ෂණකින් වැඩ ගන්න අපිට සිද්ධ වෙනවා එළඹිදේට හොඳට ප්‍රසන්නතාවයෙන් මුණ දීලා මැදදී අතාරින්න එපා. අපි කල්පනා කරන්න ඕන මේ වෙනකොට විශාල පරිවර්තනයක් ඇති කරගත්ත චරිතයක් අපිට තියෙන්නේ. ඒ චරිතය ඉදිරියට ගෙනියනවයි කියන එක අර මුලින් ඇති කරගත්ත පරිවර්තනෙට වැඩි අභියෝගයක්. ඒ සඳහා බුද්ධ ආදී උතුමන් වහන්සේලා ගමන් කරව පාරවල් නිතර ආශ්‍රය කරන්න ඕන. තමන්න වැඩි වීරවන්ත පුරුෂයන් ඇසුරු කරන්න ඕන. ඇසුරු කරන කරගෙන කරගෙන යනකොට මේ චිත්ත මෑද උන්න කිරි රහක් එන්න පටන් ගන්නවා. හරි ඉස්ලාම හපනකොට නෙල්ලි ගෙඩිය හරි පැංගිරි හරි ජිට්ටයි. තම කාගෙන කාගෙන යනකොට ටික ටික ටික ටික කි මිහිරියාවක් එන්න පටන් ගන්නවා. ඉතින් මේ වීර්ය පිළිබඳව ටිකක් දුරට සාකච්ඡා කරන්න වෙයි. ඉතින් මම අනිත් දවසටත් බලාපොරොත්තු වෙනවා මේ වීර්ය පිළිබඳවත් ඒ බුබ්බඩ මිනිසුන්ගේ මේ ලේචිත පහසුර කරන කතාවත් ඒ වගේම එහෙම නොවි හරියට ගත්ත ධූරය භාරය ඉදිරියට ගෙන යන කෙනෙකුට අපේ ශාසන ඉතිහාසයේ ගන්න පුළුවන් ඒ වීර්යාරම්භ කතාවත් පුළුවන් තරම් ඉදිරිපත් කරමින් අපේම අඩුපාඩුකම් ටික අපේම දක්ෂකම් බාටපත් කරගන්න සරුවචනංශයේ විදිහින් ඉදිරිපත් කරන ලද මේ කරුණ ඉදිරිපත් කිරීමේ ගත කරන ජීවිතේ කුමක් හෝ වේවා මේටදී සාර්ථකව එහෙම නැත්නම් මේටදී ප්‍රසන්නතාවයෙන් ගත කරන්න හැම කෙනෙකුටම තව තවත් පුළුවන් ප්‍රමාණයට මූලධර්ම දැනුම සහ අත්දැකීමෙන් විස්තර කර ඉදිරිපත් කරන්න මෙලෙක් මෙතෙක් ඉදිරිපත් කරන ලද කාරණා අනුව තම තමන්ගේ තියෙන අත්දැකීම සම්බන්ධ කරගෙන කරගෙන යන වැඩ තවත් වීර්යයෙන් යුක්තව අන්තිමට තියෙන මේ පරක්කම වීර්ය දක්වාම ඔසවාගෙන යෑමේ ශක්තිය ධෛර්ය බලය කාටවත් කාටත් මේ ශක්ති මේ ධර්ම දේශනා නිසා ඇති වේවා සියලු දෙනාටම තම තමන්ගේ પરමාර්ථ මේ ජීවිතයේ තුලම මේ කිහිරි සම්බුද්ධ ශාසනය තුලම සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවේ අදත් නියමිත ධර්ම දේශනාව මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා සෙනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා